ලක්මාලිනෝන පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්ස දවසයි මගේ ප්‍රශ්නයක් තියෙනවා ඊට ඉස්සෙල්ලා දැන් ස්වාමීන් වහන්සේ මේ දැන් කියපු එකට මටත් පොඩික් මේ එකතු කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ දැන් අපි පුංචි කාලේ අපිට ධර්මය ඉගෙන ගන්නකොට ওই විදිහට තමයි ওই සතර පෙර නිමිති කිව්වහම ඒක නිකන් මට පින්තූර ටිකක් වගේ තමයි ආ මෙහෙම දැක්ක. ඉතින් අර අපිට අපි ඒක සර්ද පුංචි කමටත් පුංචි සර්දාවක් තිබුණානේ. ඒක නිසා ඒක එහෙම ගත්ත. හැබැයි ඉතින් ඒක ගැන කිසිම ලොකු ගැඹුරක් නැහැ. ඌ මෙහෙම දැක්ක එහෙම එහෙම කියලා දැන් ඔය හතර ගැන හිතාගෙන ඉඳලා ධර්මය අවබෝධ වෙන්න අවබෝධ වෙන්න එදා තමයි ස්වාමින් වහන්සේ එක මේ මේ කියන්නේ දැන් අපිටත් මේ දේවල් දකින්න ඒ කියන්නේ අපි තුලිනුත් දකින්න ඉගෙන ගන්නවනේ. ඒ වෙලාවේ තමයි ඒකේ ගැඹුර දැනෙන්නේ. ඔබ වහන්සේ කිව්වා වගේම තමයි අර අපි ඇඳන් ඉන්න ඇඳුම ඒ කාලයට ඒ කියන්නේ ඒ කියන්නේ අර වැඩෙනකොට මාරු කරගත්තේ නැත්නම් අපි තාම අර බුදුහාමුදුරුවෝ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කිව්වේ හරිම ග්‍රාම්‍යයි අර කියන්නේ මෝඩයි ග්‍රාම්‍ය ඒ ඒ தත්ත්වෙම තමයි අපි ඉන්නේ එහෙම. ඒ කියන්නේ අපි වැඩිලා නැහැ. ඒක ඊගා මගේ ඊගා ඇත්තට මට ඔබ වහන්සේගෙන් දැනගන්න ඕන උනේ දැන් ඔබ වහන්සේ අර අලියාගේ කතාව ඒ ඒ කතාවත් එක්කම මේ අනිත් ධර්මදේශනාවේ කොටසුත් එක්ක ස්වාමින් වහන්සේ දැන් අර අලියා ගාවට යනකොට ඒ තීව්‍රතාවය ගැන ඔබ වහන්සේ කිව්වනේ මේ ඒ චෛතසික ටික ඔක්කොම ටික මේක පොදියට බැඳගෙන ඒක ඒ ඒ වෙත යොමු කරන එක. මට ඒකත් එක්ක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පොඩ්ඩක් ඔබ වහන්සේට මේ මට මේ මාර්ගසිතේ දැන් චෛතසික හත වැඩෙන්න ඕනේනේ එක සැරේ එකටම අටම. ඔව්. ඔව් අටම ඔව් සමාන අටම වැඩෙන්න ඕනේ දැන් ඔබ වහන්සේ මෙතන විරති චෛතසික ටික කිව්වා මට මේක චුට්ටක් පැහැදිලි ඒක දැන් මට එතකොට හිතුණා මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්නේ කියලා මගේ හිත නිකන් වැඩ කරා ඔබ වහන්සේට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මං චුට්ටක් ඔය ගැන හිතනවා මේ අටම එක සැරේ වැඩ කරනවා කියන එක ඒක මට යම් තේරුමක් තියෙනවා ඒත් මං කැමතියි ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් ලබා ගන්න. ඔව් දැන් මෙතන දැන් සම්මා වාචා කිව්වහම එකක් නෙමෙයි මුසාවාදා වර්මනේ කියන එක ඊට පස්සේ පිසුනා වාච පරුසා වාච සම්පප්පලාප කියන හතරම. දැන් ලෞකික සිත්වල ඔය අවස්ථා හතර විරති චෛතසික හතරකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොසාවාදයෙන් වළක්වනකොට එක් විරති චෛතසිකය. පිසුන වාචයෙන් වළක්වනකොට තව විරති චෛතසිකය. පරුස වාචයෙන් වළක්වනකොට තව විරති චෛතසිකය. ඊළඟට සම්පප්පලාපෙන් වළක්වනොත් තව විරති චෛතසිකය. ඊළඟ සම්මා කම්මන්ත කියනකොට ප්‍රාණඝාතයෙන් වළකිනකොට එක් විරති චෛතසිකය. ඊට පස්සේ ඒ සම්මා කම්මන්ත චෛසිකයම නැවත ඇති වෙන්නට ඕන අදත්තාදානෙන් වළකිනවා. එයම නැවත ඇති වෙන්නට ඕන කාමිත්‍යාචාරයෙන් බලකිනොට ඒ ඒ තැනට ගැලපෙන හැටියට ඒ විරත් චෛසික වෙන වෙනම ඇති වෙන්නට. හැබැයි මාර්ගසිතේදී මේ සම්මා වාචා කියන එක් විරති චෛසිකයෙන් අර මුසාවාද පිසුන වාද පරස වාද සම්පප්පලාප කියන ඒ හතරම වළක්වනවා. ඇයි ඒ හතරම ක්‍රියාත්මක වෙන්න අදාළ ක්ලේශ මූලයයි අහෝසි කරන්නේ. එතකොට ආය වෙන වෙනම අරකින් වළක්වන්න මේකෙන් වළක්වන්න කියන කතාවක් නෑ. කෙලින්ම ක්ලේශ මූලයට ප්‍රහාරයක් දෙනකොට ක්ලේශ මූලය විනාශ කරනකොට ඒකෙන් අලගිය මුලගිය අතුගිය සියල්ලම එතනින් ඉවරයි. අන්න ඒ වගේ ඊළඟ සම්මා කම්මන්තයත් ඒ වගේ සම්මා ආජීවයත් ඒ වගේ අපිට දැන් ඒවා මේ ලෞකික ජීවිතේ පුහුණු කරනකොට තමයි වෙන වෙනම වෙන වෙනම කොටස් වශයෙන් ඒවා අතිශය සංකීර්ණ. හැබැයි ඒකට අදාළ මූලය අහෝසි කරනකොට ඒ සමස්තයම විනාශ වෙලා යනවා. අර ගහක අපි හිතමු වැලක් ඈතට ගිහිල්ලා ගස් උඩට ගිහිල්ලා පලාතම වහගෙන හිටියත් අපිට මේක කපලා කොටලා ඉවරයක් කරන්න බෑ. මෙහෙම කරන්න ගියොත් බොහෝ වෙලා යනවා. හැබැයි මුල ගලවපු ගමන් අර සියල්ලම බැරිලා යනවා. අන්න ඒ වගේ වැඩක්. එතකොට මේ චෛසික ධර්ම 8ම යෙදෙනවා කියලා කියන්නේ මේ 8ම යෙදෙනකොට තමයි ඒ අදාළ සක්‍රියතාවය. දැන් මේක කියනකොට අපේ අපේ හාමුදුරුවෝ අපේ රත්නපුරේ කෝවිද හාමුදුරුවෝ දවසක් එක උපමාවක් කිව්වා උන්වහන්සේ. ඒක කාටත් හොඳට වටහා ගන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් ඔය ඩිජිටල් ලොක් තියෙන්නේ දැන් ඉස්සර යතුරු දාන ඒවානේ දැන් තියෙනෝනේ අංක අංක කරකවන ඒවා. දැන් අපි හිතමු අංක 8ක් කරකවන ඩිජිටල් ලොක් එකක් තියෙනවා නම් අපි ඒ ලොක් එක හිර කරලා අංක ටික මාරු කරලා තියෙනවා. දැන් අපටම අංක අමතක වෙලා හරි වෙන කෙනෙක් හරි ඇවිල්ලා මේක අංක ටික එහාට මෙහාට කරකවනකොට එක අංකයක් හරි තැනට එනවා. හරි තැනට ආවහම ඒක දැන් නිවැරදි තැන තියෙන්නේ ඇරෙන තැන. හැබැයි ලොක් එක ඇරෙන්නේ තවත් අංකයක් කොහොම හරි නිවැරදි තැනට එනවා. ඒත් ඇරෙන්නේ අංක 7ක් දක්වා එකම තැනට ආවත් ලොක් එක ඇරෙන්නේ අටවෙනි එකත් හරියට එතනට ආවොත් තමයි ලොක් එක ඇරෙන්නේ. එතකොට අංක 8කින් නම් ඇරෙන්නේ අටම එකට යෙදෙන්න ඕන. එහෙම නැත්නම් එතනට අංක 8ක් තියෙන්න ඕනේ නැහැ. එතකොට එහෙමනම් අංක 5කින් එක් කරන්න පුළුවන්. ඒ වගේ මාර්ගාංග 8ක් කියන්නේ ඒ මාර්ගසිතටේ අටම තියෙන්න ඕන නිසා. ඒ අටෙන් එකක් දෙකකින් මේ කෘත්‍ය කරන්නේ දැනටත් අපි තුල මේ මාර්ගාංග 8 එකක් දෙකක් තුනක් හතරක් පහක් ඇති වෙනවා. ඇති වුණාට අර අදාළ කෘත්‍ය මූලය අහෝසි කිරීමේ කෘත්‍ය කෙරෙන්නේ ඒ මූලය අහෝසි කරන්න නම් අනිවාර්යෙන්ම අර අටම එකට දෙන්න ඕන. ඒ නිසා තමයි මේ අටම මාර්ග චෛසික හැටියට හඳුන්වන්නේ. නැත්නම් මාර්ගාංග හැටියට. අංග කියලා කියන්නේ ඒක. ඒ අංග ටික ඔක්කොම එකට එකතු වෙනවා. එතකොට දැන් තව උදාහරණයක් අපි පෙර දිනක කිව්වා දැන් කසාය. කසායක් ගත්තන් පස්සේ ඒ කසායට අපි හිතමුකෝ ಜಾති 8ක් එකතු කරනවා කියලා. එතකොට ඒවා වෙන වෙනම තඹ ලැබිව්වයි කියලා ඒ කසායේ ගුණ එන්නේ නැහැ. ඒවත් ඖෂධ තමයි. දැන් මේ ටික එකට මුහු වෙලා පත 8 එකට දාලා ඒ 8ම එකට හින්දවනකොට තමයි ඒ ඒ රෝගය නසන්නට අවශ්‍ය ගුණය මතුවේ. ඒවා වෙන වෙනම බිව්වයි කියලා නිකන් තම්බලා බිව්වයි කියලා හරියන්නේ එකට දාන්නත් ඕන එකට පැහෙන්නත් ඕන පත අටක් එකට හිඳෙන මට්ටමට මේකේ තීව්‍රතාවය වැඩි වෙන්නත් එහෙම වුණොත් තමයි රෝගයට රෝගේ රෝග මූලය නසන්නට සමත් අන්න ඒ වගේ තමයි මාර්ගසිතේ මේ චෛසික ධර්ම අටම එකට එදෙන්න ඕන කියලා කියන්නේ හොඳයි ස්වාමීනි බොහොම පැහැදිලි. ඒ කියන්නේ ඒ අර චිත්තක්ෂණ ඒ චිත්තක්ෂණයට එනකන් ඉස්සෙල්ලා චිත්තක්ෂණවල මේ ටික වැඩි වැඩි තියලා මේ චිත්තක්ෂණේදී අටම එකට වැඩුණා කියන එක ඒක තමයි ඒ එතෙන්දි සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ.